ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර නෙත පිරුණු සොම්නසින් බලන් ලොව තුටු සිතින් ලොවම ලස්සන ලෙස පෙනෙනු ඇත සිතට සැනසුම් සුවය දෙනු ඇත කුසුම් දිසානායක මේ ලේඛිකාව ලියූ පොතකින් තමයි ඒ අදහස උපුට ගත්තේ එහි මාතෘකාව සැනසුම අද ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ කුසුම් දිසානායක කියන ලේඛිකාවගේ ආපසු ආපසු කියන කවි පොතෙන් තවත් කවියක් උපුටා දක්වමින් ඇඟ දැවටෙන මේ මුදු සුළඟත් මගේය නිත ගැටෙන මේ ගහකොළ හැම මගේය ඉහට ඉහළ මේ නිල් අහසත් මගේය පයට පිහිට මේ මහ පොළවත් මගේය පුරුදු ඇඳුම් ඇඟලාගෙන යන එන මේ දන හැම දෙන netට හුරුය සිතට හුරුය මමද ඔවුන්ගෙන් එකෙක්මි විදෙස් රටක අසිරිය මැද දිවි ගෙව්වෙමි වසර ගණන් මේ බිම පය තැබූ මොහොතෙහි මෞතුරුලක සුවය ලදිමි හුස්ම ගනිමි ඉහළට මේ මගේම දේශයේ වායුවයි. දැනීමට මම මමම යයි. ඇය කුසුම් දිසානායක මහාචාර්ය ජේ.බී. දිසානායක විද්වතානන්ගේ ප්‍රිය බිරිඳ ඔවුන් දෙපළගේ දියණිය මధుභාෂිනී රත්නායක මధుභාෂිනී රත්නායක විවාහ වී සිටින්නේ තරුණ ප්‍රකට සංගීතඥයෙක් සමග ඔහු මහාචාර්යවරේ ප්‍රදීප් රත්නායක මේ අයගේ කුටුම්බය තුල නිතර ශාස්ත්‍රීය සාකච්ඡා පැවතෙනවා සංගීතය උතුරා ගලාගෙන යනවා එහිදී තමන්ගේ දේශය පිළිබඳව ජන සංස්කෘතිය ශිෂ්ටාචාරය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරනවා අපිත් සමහර වෙලාවට ඔවුන්ට කන් දෙනවා ඉතින් මේ වික්ටර් පෙරේරා කියන සංගීතඥයාගේ ගීතයක් ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තා. විශාරද බී වික්ටර් පෙරේරා හිත හොඳ අතිදක්ෂ වයලීන් වාදක ශිල්පියෙක්. එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරයෙක්. ඉඳ හිට ගීයක් දෙකක් ගායලා තිනවා. අපි සවන් දෙමු. එතුමා විසින් ගායන ලද ගුවන් විදුලි මේ ගීතයට සදාහිලය සෙමා ගලන අමා ගංග උබයි අමා ගංග උබයි උනේ මෙහින් කලාගිරි මුදුනේ ලෝතුරු මල් පිපුනේ අනුරාපුර මඟ පවනේ බුදු අනු බුදු සනරඳුනේ දිවාකර ඔබයි දිනේ ශාස්ත්‍රව බයිහිමියනි සදා හෙලය තෙමා ගලන අමා ගංගවයි අමා ගංගවයි දිනේ ඔසොන් දිනේ සසර රංග මණ්ඩලයේ දිවාකර ඔබයි හිමියනි නිශාකර ඔබයි හිමියනි සදා හෙළය සමාගලන අමාගංග ඔබයි අමාගම කරවු බයිගිනියනි සදා හෙළය තෙමා ගලන මා ගඟ ශුද්ධ ගණිතය එහි ස්වභාවයම තාර්කික අදහස්වල කවිත්වයයි. ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා තමයි එහෙම පවසන්නේ. ඔහු මහා සංගීතඥයෙක්. ඔහු ඉස්කෝලෙන් හරියට ඉගෙන ගන්න බැරි වෙච්ච පුංචි ළමෙක්. ඔහුට පාසලෙන් යන්න කියනවා. අම්මා අරගෙන දෙනෝ වයලීනයක්. ඔහු වයලීන වාදනයටත් පුරුදු වෙනවා. එහෙත් අවසන් වෙන්නේ 20 වෙනි සියවසේ මහා ගණිතඥයා මහා භෞතික විද්‍යාඥයා හැටියට ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් එතුමා තමයි කියන්නේ ශුද්ධ ගණිතය එහි ස්වභාවයම තාර්කික අදහස්වල කවිත්වයයි කියලා. මනා කවිත්වයක් පැවති සුනිල් සාන්ත නම් වූ අග්‍රගන්න කලාකරුවාගේ ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට ඉදිරිපත් කරන්නට කැමතියි. සුනිල් සාන්ත මේ කලාකරුවා පිළිබඳ අලුත් පොතක් පළ වුණා. හෙළගියේ මුදුන් මුල සහ මුදුන් මල ඒ පොතේ නම. විජිත් කුමාර් සේනාරත්න ඔහු ගුවන්විදුලියටද නිතර එන වැඩසටහන් කරන ලස්සන අදහස් තිබෙන පැසුණු පරිණත පුද්ගලෙක්. ඔහුගේ පොත කියවද්දී අලුත් දේවල් දැනගත්තා සුනිල් ශාන්තයන් පිළිබඳව. අපි සවන් දෙමු සුනිල් ශාන්තයන්ගේ මනරම් මේ ගීතයට. Thank you. යාදම් පලුකම් වාරේ මේ නොවැ පොඩි නංගෝ කුරුදු කැලේ සුදු ඇල්ලේ මාදම් ගයි වැහලා නංගෝ සීවන විට තොල කටද තෙමේ මේ මා යනවා නංගෝ කෝ විට යාදම් බාලොලි පලුකම් පරම ගොඩයි නංගෝ නංගෝ බාලුලියා භූමිතියා කන්නෝ නරක ළමෝ නංගෝ ඊයේ වාගේ ඕරු නෙලාගෙන මම එන්නම් නංගෝ භූමිතියා දම් බාලුලි පලුකම් කරව ගොඩයි නංගෝ කුඩා නොවතර හඳ මගේ නංගු රටට රටේ කජු කුලම් ඔබ දැක තැඟරෙනවා නංගු අපට එපා ලැජ්ජා වැඩි අයකින් නැමෙමින් නංගු කෝවිතියා දම් පාලොලි පලුකම් ඉවදම් පෑහුයේ එමද අගෝනංගු මටත් සොරෙන් ඔබ තම් කෑවා නොව යසයි යසයි නංගු ඕවිතියා නම් වාලොලි පලුකම් කර්ම කුඩයි නංගු පාලුකම් අරඹ කුඩයි නංගු සුදෝබේ කට අතට වඩා වේගෙන් යනවා නංගු ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගු බෝවිකියා දම් පාලොලි පාලුකම් මම මේ නගරයෙහි හැදී වැඩුණෙමි. මගේ කවිත්වය කන්ද හා ගංගාව අතරින් පැන නැගිනි. වර්ෂාවන් එහි හඬගත්තේය. එසේම ලීමෙන්ම එය වනාන්තර තුල ගිලී ගියේය. පැබ්ලෝ නෙරූඩා නම් වූ කවියා. ඔහු ලංකාවට පැමිණුණු ලංකාවේ ජීවත් වෙච්ච කෙනෙක්. ඉස්සර හුඟක් කාලයකට පෙර ඔහුගේ කවි ලොව පුරාම පතලයි. ඔහු විසින් කියන ලද අදහසක් තමයි ඒ ඉදිරිපත් කළේ. ඒ අදහස සමග විශාරද නන්දා මාලනිය වෙත යොමු වන්නට කැමැති. විශාරද නන්දා මාලනිය දශක ගණනාවකට පෙර ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගැයූ ගීතයක් මේ. ගීතය රචනා කළේ එකල තරුණයෙකු ලෙස සිටි මනා කවිත්වයක් පළට කළ සුනිල් ආරියරත්න මේ ගීතයේ තනු නිර්මාණයත් ගායනයත් විශාරද නන්දා මාලනියගෙන් එය රචනා කරන විට ඒ අරුන්දති පොතේ මාත්‍රකාවක් යොදලා තිබුණා පිස්සු තරුණයෙකු දුටු විකාර සිහිනය හැටියට තමයි මට මතක විදියට එය නම් කොට තිබුණේ කෙසේ වුණත් මේ විශාරද නන්දා මාලනී සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසේ නිදි මත නැති Thank you. සඳහන් කළ සඳපා සටහන් හඳ වැලි තලයේ නාග පිඹුරු රුදු සිංහ වලස් කළ ඉලෙසි නට බින්දු දුගුවලේ සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකද නිර්වන සියසේ නිදි මත නැති ප්‍රිය පෙර අතරින් පාසල් යන කොටසක් කඩා ගැටී ලියපත් සඳවතගේ දොර නැති වී හැරමිටි තරලින් බලා සිටී සපුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියතේ නිදිමත නැති වී හිරු පාරා ඇත උමතු විසින් මහරෑ හැඟීම සිටිවිල්ල සොයාගත් විට එම සිටිවිල්ල එහි වදන් සොයාගත් විට එය කවියයි හැඟීම සිටිවිල්ල සොයාගත් විට එම සිටිවිල්ල එහි වදන් සොයාගත් විට එය කවියයි රොබර්ට් ෆ්‍රොස්ට් ඇමරිකානු කවියෙක් මෙතන කියන්නේ හැඟීම feelings emotions කියන ඉංග්‍රීසි වචන සිටිවිල්ල thoughts ඒ වගේම වදන් කිව්වම words හදවතින් මතුවෙන හැඟීම් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හැඟීම්, කල්පනාවන්, ඒවා සිතුවිලි, වචනවලට නඟන විට එය අපූර්ව නම් එතන කවියක් බිහි වෙනවා. ගීතයක පදනමත් ඒ කවියමයි. හොඳයි. භජන් ගීතයක් ಭಾರತೀಯ භජන් ගීතයක් ඔබේ සුවදායක හිතට ශාන්තියක් ගෙන එන්නට මේ උදෑසන විෂය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි